නතං සම්මග්ගතා යඤ්ඤං උපයන්ති මහේසිනෝති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත ගුණගරුක කාරුණික සත්පුරුෂ පින්වතුනි දී අද දවසේදී මේ ධර්මානුශාසනාව අපි සිද්ධ කරන්නට මාතෘකාව විදිහට යොදා ගන්නට යෙදුනේ සංයුත්ත නිකායේ සගතක වග්ගපාළියේ කෝසල සංයුත්තයේ ප්‍රථම වර්ගයට අයත් වන යඤ්ඤ කියන සූත්‍ර දේශනාව. ලෞතර බුදුරජාණන් වහන්සේ කොසල් මහ රජතුමා අරමුණු කරගෙන මූලික කරගෙන සිද්ධ කරන්නට යෙදුන දේශනාවක්. ඒක නිසාවෙන් සූත්‍ර පිටකයට අයත් වන අද දවසේදී මේ මාතෘකාව විදිහට තබා ගන්නට යෙදුන සූත්‍ර දේශනාව මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේ සිද්ධ කරන්නේ කොසල් මහ රජතුමා අරමුණු කරගෙන සගත් නුවර බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමය තුල වැඩ ඉන්න කාලයේදී කොසල් රජතුමා මේ දේශනාව වෙනුවෙන් මූලික වෙනවා රජතුමා එක අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට අවේලාවේ ජේතවනාරාමයට පැමිණෙනවා. ඒ පැමිණෙන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඈත තියාම දකිනවා කොසල් රජතුමා වෙනදා එන සංවර ස්වરૂපය කොසල් රජතුමාගෙන් එදා දිස් වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දුරතියාම දකිනව රජතුමා එන්නේ මොකක් නමුත් පීඩාකාරී දෙයක් මනසේ ඇතිව. බුදුරජාණන් වහන්සේ ළඟට රජතුමා ඇවිල්ලා එකත් පසක වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ මුලින්ම රජතුමා සමග කතා කරනවා. කොසල් රජතුමා බුද්ධ ශාසනයට බුදුරජාණන් වහන්සේට බොහොම ලෙන්ගත් රජ කෙනෙක්. සංයුත්ත නිකායේ රජතුමා වෙනුවෙන් වෙන් වුණ වෙනම කොටසක් තියෙනවා ඒ තමයි කෝසල සංයුත්තය. කෝසල සංයුත්තේ තියෙන සියලුම සූත්‍ර දේශනාවන් බුද්ධ භාෂිතයන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කොසල් රජතුමා මූලික කරගෙන. එනිසා ශාසනයක් සමග ලොකු සබදියාවක් තිබුණා. බුදුරජාණන් වහන්සේලා සමග බොහෝ හිතයිශීභාවයක් තිබුණා. ඉතින් අවේලාවේ බුදුරජාණන් වහන්සේ ළඟට ආපු රජතුමා බොහොම කනස්සල්ලෙන් කනගාටුවෙන් කියනවා භාග්‍යවතුන් වහන්සේ මට ඊයේ රාත්‍රියේ එළි වෙනකම්ම නිින්ද ගියේ නෑ. නිින්ද ගියේ නැතුව විතරක් නෙවෙයි බුදුහාමුදුරුවනේ ඊයේ රාත්‍රියේ මට වරින් වර අඩ නිින්ද ලැබුණා. සැරින් සැරේ කඩ නිින්දක් මට ලැබුණා. ඒ නිින්ද ලැබුණු අවස්ථාවන් වලදී බුදුහාමුදුරුවනේ මට අකුරු හතරක් ශ්‍රවණය කරන්නට ලැබුණා කියලා කියනවා. ඒ අකුරු හතර තමයි වරින් වර ශ්‍රවණය කරන්නට ලැබුණ සයන්න, සොයන්න, නයන්න, දුයන්න කියන අකුරු හතර. සයන්න, සොයන්න, නයන්න, දුයන්න කියන අකුරු හතර. මේ යඤ්ඤ කියලා කියන්නේ යාගය කියන එක. අපේ වචනෙන් කියනවා නම් බිලිදීම කියන එක. එදා ඉන්දියාවේ අද වගේම නොයෙකුත් හේතු කාරණා මූලික කරගෙන බමුණන්ගේ අදහස් වලට අනුව යාගය බලපැවැත්වන ක්‍රියාවක් වෙලා තිබුණා. මොනවා හරි නරකක් වෙන කාරණාවක් යෙදුනද රටේ රජතුමාට වේවා සිටුවරයෙකුට වේවා නරකක් යෙදුන කාරණයක් තිබුණා නම් ඒ හැම වෙලාවකදීම බමුණු මුල් කරගත්තේ යාගය. අදට උනත් ඉන්දියාව තුළ මේ කාර්යය පවතිනවා. විවිධ සතුන් බෙලි දෙනවා, විවිධ සතුන්ගේ ජීවිත හානියට පමුණවනවා, විවිධ සතුන්ගේ ජීවිත මරණයට පත් කරනවා. සමහර වෙලාවට අපි මේ කාරණාව ලංකාව තුල උනත් සමහර ප්‍රදේශවල සමහර කාලවලට ආරංචි වෙනවා. දෙවියන් අරමුණු කරගෙන විවිධ යාග හෝම පවත්වනවා. ඉතින් රජතුමාට මේ ඇහිච්ච අකුරු හතරත් එක්ක රජතුමා බොහොම ਸੰతాපයට, වේදනාවට, පීඩාවට පත් වෙනවා. කොසල සංයුත්තයට අයත් වෙන සංයුත්ත නිකායට අයත් වෙන අටුවාව තමයි සාරත්තප්පකාසිනී කියලා කියන්නේ. යම් කිසි කෙනෙකුට වමනාව තියෙනවා නම් සාරත්තප්පකාසිනී අටුවාව කියවන්න පුළුවන්. මේ යඤ්ඤ සූත්‍රය පිළිබඳ සාරත්තප්පකාසිනී අටුවාව තුළ මේ සූත්‍ර දේශනාව ගැන ලොකු විස්තරයක් තියෙනවා. රජතුමා එක අවස්ථාවකදී රාජමාලිගාවෙන් පිටතට ඇවිල්ලා රටේ සිරි නරඹන්න මගුල්ලතාගේ පිට නැගිලා වීති සංචාරය කරනවා. වීති සංචාරය කරනකොට රජතුමා එක වෙලාවකදී තමන්ගේ ඇතාගේ පිටේ සකස් කරලා තියෙන ඒ ඇතුළත ඉන්න රජතුමා එයින් එළිය බලන වෙලාවේ රජතුමා දකිනවා එක්තරා නිවාසස්ථානයක ඉන්න රූප සම්පන්න කාන්තාවක්. මේ කාන්තාව දොටුව පමණින්ම රජතුමාගේ මනස බොහෝ සෙයින්ම අවුල් වියවුල් භාවයට පත් කරනවා. රාගය කියන ගින්න නැත්නම් ආශාව මේ කාන්තාව පිළිබඳව උපදිනවා. යන ගමන නතර කළා රජතුමා ඇතාව ආපසු හරවලා රජමාලේ ගාවට යනවා. ගිහිල්ලා රාජසේවකයෙකුට කියනවා අහවල් තැන අහවල් නිවාසස්ථානය තුල ඉන්න කාන්තාව සස්වාමිකද අස්වාමිකද කියලා දැනගෙන ඉන්න කියලා. ඒ කියන්නේ විවාහ ජීවිතයටපත් වෙලාද විවාහ ජීවිතයටපත් වෙලා නැද්ද කියලා දැනගෙන එන්න කියලා රජතුමා කියනවා. සේවකයා රජතුමා කියපු තොරතුරුත් එක්ක ඒ නිවසට යනවා. නිවසට ගියාම කාන්තාවගෙන් අහනවා ඔබ විවාහ ජීවිතයට පත් වෙලා ඉන්න කෙනෙක්ද නැති කෙනෙක්ද? කාන්තාව උත්තර දෙනවා මම විවාහ ජීවිතයට පත් වෙලයි ඉන්නේ. මගේ ස්වාමියා අහවල් කඩේ වැඩ කරනවා කියලා ඇඟිල්ල දික් කළා පෙන්නනවා තමන්ගේ ස්වාමියා රැකියාව කරන ව්‍යාපාරික ස්ථානය. ඒ වෙලාවෙදී මේ සේවකයා නැවත ඇවිල්ලා රජතුමාට කියනවා රජතුමනි ඒ කාන්තාව විවාහ ජීවිතයටපත් වෙච්ච කෙනෙක්. ඇගේ ස්වාමියා ඒ ආසන්නයේම කඩයක රැකියාව කරනවා. වෙළඳසලක රැකියාව කරනවා. නමුත් රජතුමාගේ හිතේ ඇති වෙලා තියෙන මේ රාගය කියන ගින්න කාන්තාව කෙරෙහි ඇතිවෙච්ච හිත කොයි විදිහකින්වත් වෙනස් වෙන්නේ නැහැ. රජතුමාට උවමනාව තියෙනවා කාන්තාවව කොහොම හරි රාජමාලිගාවේ අන්තපුරයට අරගෙන එන්න. ඒ වෙනුවෙන් උපක්‍රමයක් කල්පනා කරනවා. කල්පනා කරලා තීරණයක් අරගන්නවා. සේවකයාට කියනවා නැවත ගිහිල්ලා අර කඩය තුල නැත්නම් ඒ වෙළඳසැල තුල සේවය කරන මේ කාන්තාවගේ ස්වාමියාට රජවාසලට එන්න කියන්නේ රාජ්‍ය සේවය සඳහා. සේවකයා ගිහිල්ලා රාජපුරෝහිතයා ගිහිල්ලා මේ පුද්ගලයා හම්බ වෙලා කියනවා ඔබට රජතුමා ආරාධනාවක් කළා. ආරාධනාව තමයි අද පටන් ඔබ මේ වෙළඳ සැලතුල සේවය කරන්න ඕනේ නෑ. රජමාලිගාවට එන්න රජතුමා නියෝග කරනවා ඔබට රාජ්‍ය සේවය ඇවිල්ලා කරන්න කියලා. ඔහු වේදනාවටපත් වෙනවා. හේතුව ඔහු රාජ්‍ය සේවය පුරුදු පුහුණු කළ කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඔහු කියනවා රාජ්‍ය සේවය මම පුරුදු පුහුණු කළා නැහැ කියලා රජතුමා ළඟට ඇවිල්ලා රජතුමා ඉදිරියේදී කියනවා. නමුත් රජතුමාගේ වචනයට කෙනෙකුට පිටුපාන්න පුළුවන් කමක් නැහැ. හේතුව රාජ උදහසට ලක් වුණොත් රජතුමාට ඕනම දඬුවමක් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වෙලාවේදී ඔහු කරන්න දෙයක් නැති තැන අකමැත්තෙන් වුණත් කැමති වෙනවා කොසල් රජතුමාගේ රජමාලිගාව තුල මම සේවය කරන්නම් කියලා. එදා දවසේ රජවාසලේ කටයුතු ටික සිද්ධ කළා මේ පුද්ගලයා නැවත ගෙදරට යනවා. ගෙදරට ගිය ගමන්ම රජතුමා සේවකයෙක්ව ගෙදරට යවනවා. යවන්නේ මොකක් කියලාද? ඒ ගියපු කෙනාව ඒ පුද්ගලයාම නැවත රජවාසලට එක්කගෙන එන්න කියලා. රාජ්‍ය සේවය අවසන් වෙලා ගෙදරට ගිය පුද්ගලයාට ඒ පුද්ගලයාව එක්කගෙන එන්න රාජ්‍ය පුරෝහිතයෙක් යනවා. ඔහු එක්කගෙන එනවා. ආවට පස්සේ රජතුමා නියෝගයක් කරනවා. මෙතන ඉඳලා යොදුනක් ඈතින් තියෙනවා අපේ ස්නානය කරන විලක්. ඔබ ඒ විල ළඟට යන්න ඕන. ඒ විල ළඟට ගිහිල්ලා ඉවර වෙලා ඒ විලෙන් අරුණුවන් මැටි සහ එක්තරා විශේෂිත මල් වර්ගයක් රජතුමා කියනවා මේ මල් වර්ගයත් අරගෙන එන්නට ඕන කියලා. ඉතින් මේ පුද්ගලයා යොදුනක් ඇවිදගෙන යන්න වුණා. යොදුනක් කියලා කියන්නේ ගව් හතරක් තියෙනවා. අද කාලේ නම් කිලෝමීටර මීටර වලින් ගණන් කළාට ඉස්සර යොදුන ගව්ව කියලා මිනිස්සු භාවිතා කළේ. ඉතින් මේ පුද්ගලයා යොදුනක් ඇවිදගෙන යනවා. ඇවිදගෙන යන්නේ රජතුමාගේ රාජ නියෝගයට පිටුපාන්න බැරි හින්දා. ඇවිදගෙන ගියාට පස්සේ රජතුමා රජවාසල ආරක්ෂා කරන පුරෝහිතයන්ට නියෝග කරනවා වෙනතට වඩා කලින් රජවාසලේ දොරටු වහන්න කියලා. හේතුව අර පුද්ගලයා සවස් කාලයේ වෙනකොට රජතුමා දීපු වෙලාව වෙනකොට අර කියන දේ අරගෙන එන්නට බැරි වුණොතින් රාජ උදහසට ලක්වලා ඔහුව ඝාතනය කරන්න තමයි රජතුමා මේ උපක්‍රමය යොදන්නේ. බලන්න කෙනෙක්ගේ මනස කෙනෙක්ගේ හිත රාගය නිසා කොයිතරම්නම් වියරු ස්වභාවයකට පත් කරනවද? අපි දන්නවා අද දවසේ වුණත් අපේ රට තුල පහුගිය කාලෙත් පුවත්පත්වල මාධ්‍ය තුල පළ වුණා. සමහර අම්මලා තමන්ගේ අනියම් සැමියත් එක්ක පවත්වගෙන යන ඇසුර පවත්වගෙන යන්නට තමන්ගේ කුසෙන් බිහි කළ දරුවා බාධාවක් වෙන නිසා තමන්ගේ දරුවව තමන්ගේ අත් දෙකෙන් ඝාතනය කරනවා. ස්වාමියා නැත්නම් තාත්තා තමන්ගේ ලෙයින් බිහි වෙච්ච තමන්ගේ දරුවා අනියම් සම්බන්ධතාවය නිසා ඒක පවත්වගෙන යන්න තමන්ගේ දරුවා බාධාවක් නිසා එක්කෝ එහෙම ඉන්න අවස්ථාවක තමන්ගේ දරුවා දැක්ක නිසා තමන්ගේ අත් දෙකෙන්ම තමන්ගේ දරුවා ඝාතනය කරනවා. ඒ නිසා යම් කෙනෙක්ගේ හිත රාගයෙන් ඇවිලුණා කියලා කියන්නේ ඔහුට කරන්න බැරි පාප කර්මයක් නෑ. ඕනෑම අකුසල කර්මයක් කරන්න පෙළඹෙන්න පොළඹවන්න හිතට හයිය ශක්තිය තියෙනවා. ඉතින් රජතුමා ප්‍රතක්ජන කෙනෙක් රජතුමාටත් ඇති වුණේ ඒ ඒ සංකල්පයේ අදහස. උවමනාව තිබුණේ මේ පුද්ගලයාව කොහොම හරි ඝාතනය කරලා අර ස්ත්‍රිය තනිකඩ කෙනෙක් කනවැන්දුම් කෙනෙක් කරන්න. ඉතින් රජතුමා රජවාසලේ ඇතුල් වෙන පවුරුවල දොරටුවල ඉන්න සේවකයන්ට නියම කරනවා වෙනදට වඩා කලින් රජමැදුරට ඇතුල් වෙන රජවාසලට ඇතුල් වෙන දොරටු වහන්න. මම අහවල් කාරණාව වෙනුවෙන් රජතුමාගේ වචනය අහලා අහවල් දේ කරන්න ගියපු සේවකයා කියලා ඉල්ල හිටියා. දොරටු අරින්න එපා කියලා කිව්වා. අර පුද්ගලයා දැන් මේ කාරණාව පිළිබඳ සංයුත්ත නිකායේ අටුවාව තුල වගේම ධම්මපදට්ට කතාව තුලත් මේ පිළිබඳ මේ ගාථාවක් සඳහන් වෙනවා දීඝා ජාගරතෝ රත්ති කියන ගාථාව ධම්මපදට්ට කතාව තුලත් මේ කතාව පිළිබඳ ලොකු විස්තරයක් තියෙනවා මේ පුද්ගලයා නිවසින් එළියට බහැලා යනකොට ධම්මපදට්ට කතාවේ සඳහන් වෙන්නේ එහෙමයි නිවසින් එළියට බහැලා යන්න කලින් ගෙදර බිරිඳ ලව්වා බත්මාළු ටිකක් සූදානම් කරගත්තා සූදානම් කරගෙන ගිහිල්ලා යන අතරමඟදී එක්තරා දුගියෙකුට දන් දුන්නා කියලා සඳහන් වෙනවා. දන් දීලා ඉවර වෙලා මේ විල ළඟට ගිහිල්ලා විලේ ඉන්න කුඩමසුන්ට නැත්නම් මාළුන්ටත් Taman ගෙනිච්ච බත්පතෙන් කොටසක් දන් දුන්නා කියලා කියනවා. දන් දීලා ඉවර වෙලා ඔහු අදිෂ්ඨානයක් කරනවා මේ විලට අධිපති දේවතාවරුන්ගෙන් ඉල්ල හිටිනවා මං දුගියේ කොට දන් දුන්නා කුඩමසොන්ට දන් දුන්නා ඒ දන් දීපු පින ඔබ ඔබලා අරගෙන මාව මේ ඇති වෙලා තියෙන මේ ගැටලුවෙන් මේ ප්‍රශ්نين මාව මුදව ගන්න කියලා. ඒ වෙලාවේ දෙවිවරු ඔහුට පිට වුණා කියලයි ධම්මපදට්ට කතාව තුළ සඳහන් වෙන්නේ. එසේ නමුත් අරුණුවන් මැටි ඇතුළු කොට ඇති මේ රජතුමා නියම කළ දේ අරගෙන කල්තියාම මේ පුද්ගලයා රජවාසලට එනවා. රජවාසලට එනකොට රජතුමා රජවාසලේ දොරටු වහලා සියල්ල. ඔහු කෑ ගහලා කියනවා සේවකයන්ට දොරටු අරින්න රජතුමාගේ රාජ්‍ය නියෝගයක් ඉෂ්ට කරන්න මම ආවේ. නමුත් දොරටු ඇරියේ නෑ. දොරටු ඇරියේ නැති තැන ඔහු දන්නවා ඒ කාන්තේම Tamanට මරණය හිමි වෙනවා කියලා. ඒ දැනගත්තට පස්සේ ඔහු මොකද්ද කරන්නේ හිමින්සරේ වෙන යන්න තැනක් නැහැ ජේතවනාරාමේ පැත්තට හැරෙනවා ජේතවනාරාමේ පන්සලට හැරෙනවා ජීවිතේ සමහර වෙලාවට ඕනම කෙනෙක්ගේ ජීවිතයේ අවසාන කාලේ පන්සල පැත්තට හැරෙන එක සාමාන්‍ය දෙයක්. මිනිස්සුන්ගේ ජීවිතවල පිළිසරණක් නැති වෙනකොට, පිහිටක් නැති වෙනකොට, සරණක් නැති වෙනකොට, දරුවන්ගේ පිහිට පමණයි තියෙන්නේ කියලා අවසාන වෙලාවේ උනත් මිනිස්සුන්ට කල්පනා වෙනවා. මේ පුද්ගලයා ජේතවනාරාමේ පැත්තට හැරෙනවා. ජේතවනාරාමේ පැත්තට හැරිලා ජේතවනාරාමයට ගිහිල්ලා මේ පුද්ගලයා වෙහෙස නිවා ගන්නවා. වෙහෙස නිවා ගන්නකොට රජතුමාටත් මේ කාරණාව ආරංචි වෙලා රජතුමාත් ජේතවනාරාමයට යනවා බුදුහාමුදුරුව හම්බ වෙන්න. ඒ හම්බ වෙන්න යනකොට මේ පුද්ගලයා ජේතවනාරාමේ ඉන්නවා. එතකොට රජතුමා අර කාරණාවට පුද්ගලයා යවලා රාත්‍රියේ නිදා ගන්න සූදානම් වෙච්ච වෙලාවේදී තමයි මේ අපි කියන අක්ෂර හතර රජතුමාට ඇහෙන්න ලැබුණේ. ඉතින් මේකට ලොකු බියක් ඇති වෙනවා රජතුමාට. බියක් ඇති වුණාට පස්සේ පහුවෙනිද උදේ පාන්දර රයිතුමාගේ තොරතුරු විමසන්න එනවා රාජපුරෝහිතයෝ බමුණෝ එනවා. ඇවිල්ලා ඉවල වෙලා රජතුමාගෙන් අහනවා ගත වෙච්ච රාත්‍රිය, ඉක්ුත් වෙච්ච රාත්‍රිය හොඳට නිින්ද ගියාද? රජතුමා කියනවා නිින්ද ගියේ නෑ. මට මෙන්න මේ වගේ අක්ෂර හතරක් ඉතාමත්ම භයානක විදිහට මට ඇති වුණා. රජතුමා රැත් ඉඳගෙන හිටියා, ඇවිද ඇවිද හිටියා, වාඩි වෙලා හිටියා, වඳුරෙක් වගේ කඩින් කඩ රයිතුමාට නිින්ද ආවේ ඒ නිින්ද ඇති වෙන අතරයි මේ අකුරු හතර ශ්‍රවණය වෙන්න සැලසුනේ බමුණු කල්පනා කරනවා ආපු පළවෙනි කෙනා ඔහු කල්පනා කරනවා මේකෙන් රජතුමාටවත් රාජ්‍යටවත් අනර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ නමුත් ඔහු කල්පනා කරනවා මේක හොඳම වෙලාව අර අපි කියනවනේ බොරදී මාළු බානවා කියලා මේක හොඳම වෙලාව රජතුමා සන්තකව තියෙන දෙයක් බමුණන්ට අරගන්න හේතුව කොසල් රජතුමා බුදුහාමුදුරුව ඇතුළු මහා සංඝරත්නය එක්කයි වැඩිපුර එකමුතු. තියෙන හැමදේම පරිත්‍යාග කරන්නේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට. අපි බමුණ වුණාට අපි ගැන රජතුමා හොයන්නේ නැහැ. අන්න ඒ වෙලාවේ ඔහු ලෝභ සිතින් යුක්තව රජතුමාට කියනවා රජතුමනි මේ දැකලා තියෙන අහලා තියෙන මේ හඬ ඔබතුමාටත් රාජ්‍යයටත් අනර්ථයක් වෙනවා. එහෙම නැත්නම් අනාගතයේ දවසක දැඩි නියඟයක් හෝ ඇති වෙනවා. ඒ වෙලාවේදී අහනවා මොකද්ද මේකට මම කරන්න ඕන? රජතුමා අහනවා. බමුණා කියනවා රජතුමනි මේකට මහා යාගයක් පවත්වන්නට ඕන. ඒගමන අහනවා යාගය පවත්වන්නේ කොහොමද? ඒගමන කියනවා අපි අනෙක් බමුණොත් එක්ක කතා කරලා ඒ පිළිබඳව ඔබතුමන්ට දැනුවත් කරන්නම් කියලා. ඒ බමුණ රජමාලිගාවෙන් පිටත් වෙලා ගිහිල්ලා බමුණෝ එකට එකතු වෙන තැනට රැස් වෙන අනෙක් අයටත් කියනවා ඔබලා ගිහිල්ලා අහන්න රජතුමාගෙන් ඊයේ රෑ හොඳට නිින්ද ගියාද කියලා. ඒ අහනකොට රජතුමා මේ වගේ උත්තරයක් දෙවි. එතකොට කියන්නේ අපි මෙන්න මේ විදිහේ එක වර්ගයකින් 500 ගානේ සත්තු ගෙනහලා මේ රජමාලිගාව තුල යාගයක් තියන්න ඕනේ කියලා මේගොල්ලෝ කතිකා කරගෙන දෙවනි කණ්ඩායමත් රජමාලිගාවට යවනවා. ඇවිල්ලා පුරුදු විදිහට අහනවා. මහරජතුමනි ඊරය හොඳට නිින්ද ගියාද? රජතුමා කියනවා නැහැ. නිින්ද ගියේ නැහැ. මට මෙන්න මේ වගේ අක්ෂර හතරක් ඇහෙන්නට ලැබුණා. ඒ ගමන කියනවා රජතුමනි මේක මහා විපත්තියක්. රාජ්‍යටත් ඔබතුමාටත් රටටත් ලොකු විපත්තියක් ගෙන දෙනවා. රජතුමානෝ මේකෙන් ගැලවෙන්න මොකද්ද කරන්න ඕනේ? ඒ ගමන කියනවා කල යුතු වෙන දෙයක් නෑ. කරන්න තියෙන එකම දෙයයි ඒ තමයි යාගයක් පවත්වන්නට ඕන. තුන්වෙනි කණ්ඩායමත් ඒ විදිහට එවනවා. ඔවුන් අර විදිහට මහනවා. කල යුතු දෙයක් නෑරයි තුමනි කරන්න ඕන යාගයක් පවත්වන්නට ඕන එක. පළවෙනි දෙවෙනි පිරිස කිව්වත් රයිතුමා ඒක කනට අහලා අත්හැරලා දැම්මා. ඒක පිළිබඳ වැඩි හිතන්න ගියේ නෑ. නමුත් කොට්ටාස තුනක් නැවත නැවත එකම දේ කියනකොට ඕනම කෙනෙක්ගේ හිත යම්කිසි නම්මශීලී බවක් දක්වනවා. දැන් අපිට වුණත් එහෙමයි. යම්කිසි කෙනෙක් එකම කාරණාව දෙදෙනෙක් තුන්දෙනෙක් නැවත නැවත ඒ විදිහටම කියනකොට අපේ හිතේ ඒ කාරණාව පිළිබඳ විශ්වාසයක් ඇති කරනවා. ඉතින් රජතුමා අන්තිමට කල්පනා කළා වෙන කරන්න දෙයක් නෑ. යාගය පවත්වන්න කල්පනා කළා. යඤ්ඤ සූත්‍රය තුල තියෙනවා මේ යාගයේ සඳහා ගෙනාපු සත්තු ප්‍රමාණය 500ක් වෘෂඹයෝ නැත්නම් ගොන්නු පංචච වෘෂඹ සතානි 500ක් ගෙනාව ගොන්නු ඒ වගේම තමයි පංචච වච්චතර සතානි 500ක් ගෙනාවා ටිකක් වැඩිමහලු වෙච්ච වයසට ගිය හරක් ගෙනාවා. පංචච වච්චතරී සතානි 500ක් ගෙනාවා වැඩි පහළ වෙච්ච එළදෙන්නු. ඒ වගේම තමයි 500ක් ගෙනාවා බැටළුවෝ. මේ විදිහට 500 ගානේ සත්තු අරගෙන ඇවිල්ලා ඉවර වෙලා තූණු පණීතානි යඤ්ඤත්තාය කියලා සූත්‍රයේ තියෙන්නේ. මේ යාගය කරන තැඹ ආසන්නේ මේ සත්තු සියලු දෙනාව 500 බැගින් බැඳලා තිබ්බා. බැඳලා තිබ්බා. බැඳලා තියෙනකොට මහ විශාල කෑගහිල්ලක් සත්තු 500 ගානේ රජමාලිගාවේ යාග කරන ටැඹ ළඟට ගෙනල්ලා තියෙනවා ආදරයට නෙවෙයි සියලු සත්තු 500 ගානේ මරන්න. ගොන්නු 500ක්, ඒ වගේම නාඹර ගොන්නු 500ක්, වයසට ගිය එළදෙන්නු 500ක්, වයසට ගිය හරක් 500ක්, බැටළුවෝ 500ක්, එළුවෝ 500ක්, 500 බැගින් ගෙනල්ලා යාග ටැඹ ළඟ ගැට ගහලා තියෙනවා. මේ සත්තු සියලු දෙනාට දැනෙනවා රජමාලිගාවේ මේ යාග ටැඹට අපිව ගෙනල්ලා තියෙන්නේ අපිට ආදරයට නෙවෙයි කියලා. තව ටික වෙලාවකින් සුළු වෙලාවකින් අපි සියලු දෙනාගේම ජීවිත අවසන් වෙනවා කියලා සත්තුන්ට දැනෙනවා. මා විශාල ගෝසාවක් රාජමාලිගාව ඇතුලේ. ඒ ඒ ගෝසාව ඒ හඬ ගමේ රටේ හැමතැනමත් පැතිරලා ගියා මේ සත්තුන්ගේ හඬ. රජමාලිගාවේ වැඩ කරන අය කඳුළු පිරුණු මුහුණින් යුතුව අඬ අඬ රජමාලිගාවේ වැඩ කරන රාජපුරෝහිතයෝ වැඩ කරනවා. ඇයි? දන්නවා විශාල සත්ව ඝාතනයක් බමුණන්ගේ කීමට දැන් මෙතන සිද්ධ වෙනවා කියලා. කෝසල මල්ලිකාව රජමාලිගාවේ හිටියා. ඇයි නුවණැති කාන්තාවක්. කෝසල මල්ලිකාව කොසල් රජතුමාටත් වඩා මොහුකුරාගේ ඥාන ශක්තිය කෝසල මල්ලිකාවට තිබුණා. කොසන මල්ලිකාව මේ ශබ්දය අහලා ඉවර වෙලා ඇවිල්ලා බලනවා එළිය බලනකොට දකින්නවා යාග ටැඹ ළඟ යාග කරන කණුව ළඟ විශාල සත්තු ප්‍රමාණයක් මිදුල වට කරලා මිදුලි පුරවලා කොසන මල්ලිකාව රජතුමා මුණ ගැහෙන්න යනවා ගිහිල්ලා ඉවර වෙලා අහනවා ඇයි ඔබතුමා මේ වගේ සත්තු ප්‍රමාණයක් මේ තරම් විශාල සත්තු ප්‍රමාණයක් මාලිකාවට ගෙනාවේ ඒ ගමන කියනවා දේවිය ඊ රාත්‍රියේ කාලේ මම මෙන්න මේ වගේ අක්ෂර හතරක් ඇහුවා මේ අක්ෂර අතර ඇහුවට පස්සේ මම ඒක බමුණන්ගෙන් ඇහුවා මේගොල්ලෝ කියනවා ලොකු විනාශයක් විපතක් වෙන්න යනවා. ඒ විපතින් ගැලවෙන්න මිදෙන්න තමයි මේ යාගය කරන්න කියලා කිව්වා. කෝසල මල්ලිකාව කියනවා ඔබ යාග කරන්න යන්න එපා. ඔබ යන්න බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ඔබේ කාරණාවට ප්‍රතිකර්මයක් දක්වාවි කියලා කිව්වා. ඒ වෙලාවේ කෝසල මල්ලිකාගේ වචනයට රජතුමා කී කරුණා. රජතුමා දන්නවා එන්නේ නැති කාන්තාවක්. කොසල් ජනපදය තුල අසදෘශ මහා දාණය දෙන්න මූලිකත්වය ගත්තේ කොසල් මල්ලිකාව. ඇය නැත්නම් රජතුමා ඒ දාණයෙන් පරදිනවා. ගම්මුත් නැත්නම් රටවැසියොත් රජතුමත් රාජමාසලේ අයත් එකට එකතු වෙලා දුන්න මහා දානයක් අසදෘශ මහා දානය කියලා කියන්නේ. ඒ දානයේ සම්පූර්ණ මෙහෙවන ඥාන ශක්තිය තිබුණේ කෝසල මල්ලිකාවට. ඉතින් කෝසල මල්ලිකාමගේ වචනය අහලා කෝසල රජතුමා යනකොට අර අපි කියපු පුද්ගලයා අර කාන්තාවගේ ස්වාමියා ජේතවනාරාමේ ඉන්නවා රජතුමා යනකොට. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ රජතුමා ඉදිරිපිට අර පුද්ගලයාටත් ඇහෙන්න ගාතාවක් කියනවා. දීඝා ජාගරතෝ රත්ති දීඝං සන්තස්ස යෝජනං දීගෝ බාලාණං සංසාරෝ සද්දම්මං අවිජානතං කියලා. දීඝා ජාගරතෝ රත්ති රැට නිින්ද යන්නේ නැති අයට රැට නිින්ද එන්නේ නැති අයට රාත්‍රිය දිගයි. හොඳට තුන් වේලා කාලය ඉවර වෙලා කතාට වෙනකන් නිදා ගන්න උදවියට වගේ නෙමෙයි බලන්න අසනීප තියෙන අය ලෙඩ රෝග තියෙන අය කොච්චර මහන්සියක් ගන්නවද රැයට ටිකක් හොඳට නිදා ගන්න. මනසට සතුටක් නැති අය මනස යම්කිසි බරකින් වේදනාවකින් ඉන්න අය කොච්චර වෙහෙසක් ගන්නවද ටිකක් නිදා ගන්න. විනාඩි 10ක් 15ක් නිින්ද යනවා ආපහු හැරෙනවා වතුර ටිකක් බොනවා ආයි යනවා නිින්ද යන්නේ නැහැ. ඒ පැත්තට ඇඳේ ඔලුව දාගෙන හිටියානම් කොට්ටේ වෙනස් කරනවා අනිත් පැත්තට කොට්ටේ දාගන්නවා ඇස් දෙක පියාගෙන නිදා ගන්න හදනවා නිින්ද යන්නේ නැහැ ඒ ඒ ඒ කරලත් නිින්ද යන්නේ නැතිකොට රේඩියක ළඟට යනවා ස්පිරිස් සූත්‍රයක් දානවා ඇඳේ අනිත් පැත්ත හැරෙනවා නිදා ගන්න හදනවා නිින්ද යන්නේ නැහැ ඒ නිින්ද යන්නේත් නැතිකොට පුටුවට ගිහිල්ලා වාඩි වෙනවා පුටු අතට ඔලුව තියා ගන්නවා හාන්සි වෙලා ඉන්නවා නිින්ද යන්නේ නැහැ නිින්ද යන්නේ නැති අයට රාත්‍රිය දිගයි කොයි වෙලාවෙද එළි වෙන්නේ කොයි වෙලාවෙද රැය පහන් වෙන්නේ කියලා බල බල බල බල ඒ අය ඉන්නේ ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා දීඝා జాగරතෝ රත්ති జాగරතෝ කියලා කියන්නේ නිදිවරණ අයට රාත්‍රිය දිගයි කියලායි බුදුහාමුදුරු දේශනා කරන්නේ දීඝං සන්තස්ස යෝජනා නිදිමරණ මිනිස්සුන්ට නිදිවරණ මිනිස්සුන්ට රාත්‍රිය දිග වෙනවා හා සමානවම දීඝං සන්තස්ස යෝජනා ගමන් ගිහිල්ලා ගිහිල්ලා ගමන් වෙහෙස ඇති අයට යොදුන දිගයි කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. යොදුන දුරයි. දැන් එකමට බලන්න ශ්‍රීපාද නැග්ගන්ට පස්සේ නගිනකොට ශ්‍රීපාදේ බොහොම සතුටින් කෑකෝග ගහ ගාථා කිය කිය කවි කිය කිය නගිනවා. ඒ නැගල ඉවර වෙලා ශ්‍රීපාදේ භාගයක් විතර නගිනකොට ඉදුකට පාන හරියට නගිනකොට දැන් දැන් උඩ බලනවා තව කොච්චර දුරද තව කොච්චර දුරද කියලා. ඒ ගිහිල් ඉවර වෙලා නැග්ගට පස්සේ වන්දනමාන කරලා ඉවර වෙලා මිනිස්සු හැමෝම කියන්නේ දෙයයන්ගේ පිටේ නැග ගන්න නම් පුළුවන් බහින්න තමයි අමාරුම කියලා. ඇයි බහිනකොට කකුල් පැටලෙනවා. පඩියට අඩිය තිබ්බට හරියට පඩියට අඩිය තිය වෙන්නේ නැහැ. පඩියක් අර පඩියක් අඩිය තිය වෙන්නේ. කකුල් පැටලිලා වැටෙන්න යනවා. Taman ආපු වාහනේ කොතනද තියෙන්නේ කියලා බල බල බල බල යනකොට තේරෙනවා මේ කකුල් දෙකට කොච්චර විඩාවක්ද ගමන් වෙහෙස ඇති වෙච්ච කෙනෙකුට. ඉතින් බුදුහාමුදුරු දේශනා කරනවා දීකං සන්තස්ස යෝජනා ගමන් වෙහෙස ඇති කෙනෙකුට යොදුන බොහොම දිගයි යොදුන බොහොම අමාරුයි තම යොදුනක් තියෙනවා කියලා දැනෙනකොටත් ඒක මුළු ඇඟම අඩපණ කරන්න හේතු වෙනවා කියලා දේශනා කරනවා දැන් බලන්න නොනිදන මිනිස්සයාට නිදිවරණ මිනිස්සයාට රැය දිගයි ගමන් වෙහෙස තියෙන කෙනාට යොදුන දිගයි බුදුහාමුදුරුවෝ මෙතන දේශනා කරනවා දීගෝ බාලානම් සංසාරෝ මේ සංසාරය නැත්නම් ඉපදෙමින් මැරෙමින් යන ගමනක් දිග පිරසක් ඉන්නවා. කවුද? සද්ධම්මං අවිජානතං. අවිජානතං කියලා කියන්නේ නොදන්න අයට. සද්ධම්මං කියලා කියන්නේ සද්ධර්මය. බුදුහාමුදුරෝ දේශනා කර ධර්මය තේරුම් ගන්න ශක්තියක් නැති උදවියට අවබෝධ කරගන්න ශක්තියක් නැති උදවියට මේ සංසාර ගමන දුරයි දිගයි කියලයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. මේ දේශනාව හොඳට අහගෙන හිටියා. රජතුමත් අර පුද්ගලයා දෙදෙනාම අහගෙන හිටියා. මේ දේශනාව අහගෙන රජතුමත් අර පුද්ගලයාත් ඉන්නවා දේශනාව අවසන් වෙනකොට මහා ධන සම්පත්තියත් ඊට රජතුමාට හිමි වෙච්ච නැති මහාවර ප්‍රසාදයක් අර දුගී දුප්පත් මිනිසයාට ලැබෙනවා. මොකද්ද? දේශනාව අවසන් වෙනකොටම අර මිනිසයා සෝවාන් ඵලයටපත් වුණා කියලයි මේ අටුවාව තුලත් ඒ වගේම ධම්මපදට්ට කතාව තුලත් සඳහන් වෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ මෙතනදී රජතුමාට මේ යඤ්ඤ සූත්‍රය තුල දේශනා කරනවා අජේල කාච ගාවෝච විවිධා යත්තහඤ්ඤරේ එළුවෝ බැටළුවෝ ගවයෝ මේ ආදී විවිධ සතුන් මරණයට පත් කරන නතං සම්මග්ගතා යඤ්ඤං උපයන්ති මහේසිනෝ මේ විවිධ සත්තු ඝාතනය කරන මරණයට පත් කරන අවස්ථාන් වලට කොයි වෙලාවකදීවත් බුද්ධාදී මහා ඍෂිවරු වඩින්නේ නැහැ. ඒ දාණය, ඒ යාගය, ඒ කරන ක්‍රියාව උතුම් කියලා කොයි වෙලාවකදීවත් බුද්ධාදී උතුමන් වහන්සේලා ප්‍රශංසා කරන්නේ නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. එහෙනම් සත්ව ඝාතනයට බුදුදහම විරුද්ධයි. සත්තු ඝාතනය කළා සත්තු මරලා සත්තුන්ගේ ලේ වලින් හොදලා යම් කිසි කෙනෙක් තෘප්තියක් ලබනවා නම් යාගයක් කරනවා නම් ඒ යාගය බුදුදහම තුල අනුමත කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට ඕන වුණා එදා සමාජය තුළ බමුණ ආධිපත්‍ය ඇතුව තිබිච්ච සමාජය තුළ ප්‍රචලිත වෙලා තිබිච්ච යාගයේ වෙනුවට බුදුහාමුදුරෝ ගේනවා ආදේශකයා. ඒ ආදේශකේ බොහොම ලස්සනයි. ඕනම කෙනෙක්ගේ ජීවිතවල ඉෂ්ට කරන්න පුළුවන් ආදේශකයක් බුදුහාමුදුරෝ ගෙනාවේ. මිනිස්සුන්ගේ ඔළුවලට මනසට හිතට කාවැදලා තිබුණ යාගය සත්තු විතරක් නෙවෙයි. සමහර තැන්වලදී මිනිස්සුය පවා ඝාතනය කළා. ධන දාන්නේ අස්වනු සියල්ල ගින්නට දැම්මා. ගින්නට දාලා ඉවර වෙලා පිලිස්සුව පිච්චුවා. පුච්චල ඉවර වෙලා ඒ ගින්නෙන් නදින දුම නිසා දෙවියෝ සතුටු වෙනවා බ්‍රහ්මයා සතුටු වෙනවා කියලා කල්පනා කළා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙවැනි යාග කරලා කවදාවත් දෙවියෝ සතුටු වෙන්නේ නැහැ. සත්ව ඝාතනයේ හිංසාව කළා එවුම බිලි දීලා කරන යාගයට දෙවියෝ සතුටු වෙන්නේ නැහැ. බුදුහාමුදුරෝ ගේනවා ආදේශකයක් යාගයේ වෙනුවට. ගෙනාපු ආදේශකය තමයි යාගයට වඩා බොහොම වටිනවා යාගයට වඩා බොහොම ඉස්තරම් යාගයට වඩා බොහොම ශ්‍රේෂ්ඨයි දානය කියන එක. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළේ බුද්ධාදී උතුමන් වහන්සේලා වඩින්නේ යාග කරන තැනට නෙවෙයි බුද්ධාදී උතුමන් වහන්සේලා වඩින්නේ දන් දෙන තැන්වලට. එනිසා භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ කෝසල සංයුත්තේ යඤ්ඤ සූත්‍ර දේශනාව යම් කෙනෙකුට බලලා සූත්‍රය කියවන්න ඕනේ නම් ඒ පිළිබඳ පරීක්ෂා කරාට වරදක් වෙන්නේ නැහැ. අටුවාව බලන්නට ඕන නම් සාරාත්ප්‍රකාශනී අටුවාව බැලුවට වරදක් වෙන්නේ නැහැ. මේ සූත්‍ර දේශනාව තුළ බොහොම පැහැදිලිව සූත්‍ර දේශනාව තවදුරටත් පැහැදිලි කරනවා අටුවාව තුළ. ඒ වගේම ධම්මපදට්ට කතාව තුළ ධම්මපදයේ තුළ දීඝා ජාග්‍රතෝ රත්ති කියන ගාථාවේ නිධාන කතාව බැලුවට වරදක් වෙන්නේ නැහැ. මේ මේ ස්ථාන තුනෙන්ම බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පිළිබඳ දේශනා කරපු ආකාරය පිළිබඳ අවධාරණය කරනවා. ඒ නිසා බුද්ධාදී උතුමන් වහන්සේලා මේ දාණය බොහොම ප්‍රශංසා කරනවා. ජීවිතයේ පුරාවට Tamanට පුළු පුළුවන් වෙලාවට දානමානාදී පින්කම් කරන්න ඕන. දානමානාදී සිද්ධ කරන්නට ඕන. ඒක අවශ්‍යයි. පින කියන එක සසර ජීවිතයට අවශ්‍යයි. එනිසා පින ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. පින අවශ්‍යයි. කුසලයක් අවශ්‍යයි. පින අවශ්‍ය වෙන්නේ සසර ජීවිතවල සැප විපාක ලබන්න. එනිසා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සෙත් මේ දානේ මිනිස්සුන්ට හුරු කළා. ලෝතර බුදුහාමුදුරුවෝ දානේ මිනිස්සුන්ට හුරු කළා. ඒ නිසා අපේ ජීවිතවලදී පුළු පුළුවන් වෙලාවට ඉඩකඩ ලැබෙන වෙලාවට දානමාන ආදී පින්කම් කළාට වරදක් වෙන්නේ නැහැ. නමුත් අපි ඒ වගේ දෙ කියන්න පින්වත්නි අපිටම දෙන්න කියලා කියන්නේ නෑ. ඒ කියන්නේ හාමුදුරුවන්ට දෙන්නම කියලා කියන්නේ නෑ. ගේ ළඟ තියෙන පන්සලටම විතරක් දෙන්න කියලා අපි කියන්නේ නෑ. භික්ෂුන් වහන්සේලා මූලික කරගන්නවා වගේම විවිධ අරමුණු පින්මුල්පත් හදාගෙන පින්මුල්පත් පාදගෙන විවිධ අරමුණු ඉදිරිපත් කරගෙන තානමානාදී පින්කම් කරන්නට හිත යොදා ගන්නට ඕන. දීලා ඉවර වෙලා කොයි වෙලාවකදීවත් දීපු කාරණාව පිළිබඳ කනස්සල්ලටපත් වෙන්න හොඳ නැහැ. දැන් අපි දන්නවා සමහර වෙලාවට දුම්රියේ යනකොට බස් එකේ යනකොට පාරේ ඇවිදගෙන යනකොට සමහර මිනිස්සු ඇවිල්ලා ඉවර වෙලා අතපාලා ඉල්ලනවා. තමන්ට පුළුවන්කම තියෙනවා රුපියලක් වේවා දෙකක් වේවා තමන්ට හැකි පමණින් දුන්නට පරිත්‍යාග කළාට වරදක් වෙන්නේ නැහැ. මිනිස්සු පින්වත්නි සමහර වෙලාවට අපි දකිනවා මිනිස්සු වැරදි වැටහීමක ඉන්නවා. ඒ ඉන්න වැරදි වැටහීම තමයි මිනිස්සු කල්පනා කරනවා ඔය අය ඇවිල්ලා අපෙන් සල්ලි අරගෙන ඔය කරන්නේ හම්බ කෙරilla. එහෙම කතා කරනවා. දැන් හිඟා කන එක ව්‍යාපාරයක් වෙලා තියෙනවා. කෝච්චිවල හිඟා කන්නේ ව්‍යාපාරයක් විදියට. ඒ අයට ඕනතරම් සල්ලි තියෙනවා. අපි මොකටද එහෙම දෙන්නේ කියලා මිනිස්සු සමහර වෙලාවට පසුගාමී සිතුවිලි ඇති කරගන්නවා. නමුත් මගේ පුද්ගලික අදහස තමයි අපි එහෙම කල්පනා කළ යුතු නැහැ. හේතුව බලන්න වෙස්සන්තර ජාතකය තුළදී ජෝජක බමුණා බෝධිසත්වයේ හම්බ වෙන්න එනවා. ජෝජක බමුණා කියන්නේ අහේනියක් තිබිච්ච කෙනෙක් නෙවෙයි. ඔහු හිඟා කාලේ ඉවර වෙලා රැස් කරගත්ත ධන සම්පත්තියක් ඔහුට තිබුණා. ඔහු බෝධිසත්වයෝ ළඟට එන්නෙම තරහ චේතනාවෙන්, වෛර චේතනාවෙන්. ජාතක කතාව පුරාවට දාන පාරමිතා පුරනකොට චද්දන්ත ජාතකේ වුණත් එහෙමයි. ඒ ජාතක කතාවලදී බෝධිසත්වයෝ හම්බ වෙන්න එන්නේ අධික තෘෂ්ණාවෙන්. නැති අය නෙවෙයි. නමුත් බෝධිසත්වයෝ ඒ ඒ තැන්වලදී දැන් බලන්න වෙස්සන්තර ජාතකයේ තුලදී බෝධිසත්වයෝ දරුවන් දෙන්නම දන් දුන්නා. දන් දුන්නේ ජෝජක බමුණට. දන්නවා ඔහු සීලවන්තයෙක් නෙවෙයි. ජෝජක බමුණ සිල් රැකපු කෙනෙක් නෙවෙයි. අටසිල් සමාදන් වෙච්ච කෙනෙක් නෙවෙයි. ජෝජක බමුණක් කියලා කියන්නේ බුදුහාමුදුරු බෝධිසත්වයෝ ගැන බොහොම වෛරී චේතනාවෙන්ම ආපු කෙනෙක්. <coughs> දරුවන් දෙන්න අරගෙන යන්න. ඉතින් අපි එදිනදා ජීවිතවලදීත් කල්පනා කරන්නට ඕන දේ තමයි දානමාන ආදී කටයුතු සිද්ධ කරනකොට අපිට අවශ්‍ය වෙන්නේ අපි දෙන කෙනා පිළිබඳව සීලෙන් ගුණෙන් උසස් වෙච්ච අයට දෙන්න පුළුවන්කම තියෙනවනම් ඒක වටිනවා. නමුත් ජීවිතයේ ඉඩකඩ ලැබෙන වෙලාවන් වලදී පරිත්‍යාග කරන්න පුළුවන් නම් ඒ time වලදී අපිට පරිත්‍යාග කරන්නයි අවශ්‍ය වෙන්නේ. කෝච්චියේදී අපි රුපියල් දෙකක් දුන්නාට පස්සේ ඒ මනුස්සයා ඒක අරගෙන ගිහිල්ලා ඉවර වෙලා සුරුට්ටුවක් බොන්න පුළුවන්. ඒ රුපියල් දෙක දෙක එකතු කරලා හවසට ගිහිල්ලා ඉවර වෙලා කඩේට ගිහිල්ලා බාර් එකට ගිහිල්ලා කාලබ්බාගයක් අරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඔබ හිතන්න එපා ඔබට අකුසලයක් සිද්ධ වෙනවා. කෙනෙක් හිතන්න පුළුවන් අපි මේ මිනිහට බොන්න නේද මේ සල්ලි දෙන්නේ කියලා නෑ. ඔබේ හිතේ කොතනකවත් චේතනාවක් නැහැ මම මේ මිනිස්යාට මේ රුපියල් දෙක දෙන්නේ අරකු කාලා ගන්න කියලා. අපි එහෙම හිතලා දන් දෙන්නේ නැහැ. Taman මේ මනසට මේ රුපියල් දෙක දෙන්නේ ඔහුගේ තියෙන දුගී බව දැකලා මිසක අපි හිතින් අදිස්ථාන කරලා හිතින් හිතලා දෙන්නේ මේ රුපියල් දෙක අරගෙන ගිහිල්ලා රකු කාලා ගන්න කියලා. මේ රුපියල් දෙක අරගෙන ගිහිල්ලා සිගරට් එකක් ගන්න කියලා. ඔහු කර්ම ඔහු තමන් කරලා තියෙන අකුසල කර්ම වෙනුවට තව කර්මයක් රැස් කරගන්නවා. ඒක වෙනම දෙයක්. නමුත් දෙන ඔබට කොතනකදීවත් අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා සමහර වෙලාවට ඒ අය කපටිකමින් අපෙන් ඉල්ලන්න පුළුවන්. නමුත් අපි ඒ තැන්වලදී අපේ තියෙන දාන චේතනාව, පරිත්‍යාග චේතනාව අහුර ගන්න අවශ්‍ය නැහැ. පුළුවන්කම තියෙන රුපියල් දෙක නම් ඔව් බිස්නස් එකක් කළාට අපිට ප්‍රශ්නයක් නෑ. ඔහු ඒක කරන්නේ කපටිකමට වංචාවට නම් අපිට ඒක ගැටලුවක් නෑ. අපේ පැත්තෙන් අපි සාධාරණ වෙලා අපේ පැත්තෙන් අපි කුසලයක් සිද්ධ කරගන්න හිතාගෙන කරන පරිත්‍යාගය බොහොම වටිනවා. ඒ නිසා මේ දාන මානාදී කටයුතු කරනකොට හරිම වටිනවා. ඒ වෙනුවෙන් හිත පිහිටවන්නට ඕන පින්වත්නි. දැන් අපි දකිනවා ගොඩක් වෙලාවට මිනිස්සු ඒ දේවල් කරනකොට හිත ඒ දේවල් වලට පිහිටවන්නේ නෑ. චේතනාහං වික්කවේ කම්මං වදාමි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. යම් ක්‍රියාවක් කරනවා නම් ඒ ක්‍රියාවට චේතනාව පිහිටලා තියෙන්නටම ඕන. එතකොට තමයි ඒ තුලින් කුසලයක් වෙනම් ජනිත වෙන්නේ. දැන් මම මේ තැනට වැඩම කළා මේ ආසනයේ වාඩි වෙනකොට මම වාඩි වෙන තැන යට මේ ආසනයේ කඩියේ කූඹියක් හිටියට මට කරන්න දෙයක් නැහැ. මකුණෙක් හිටියට මට කරන්න දෙයක් නැහැ. මම වාඩි වුණාට පස්සේ ඒ සතා මරණයටපත් වෙනවා. නමුත් ඒකට මට කරන්න දෙයක් නැහැ. හේතුව මගේ හිතේ චේතනාවක් තිබුණේ නැහැ. ඒ සතා ඝාතනය කරන්න. ඒ සතා පිළිබඳ වෛරයක් මගේ හිතේ තිබුණේ නැහැ. දැන් අපි සමහර වෙලාවට දකිනවා බස් එකේ යනකොට උනත් එහෙම මිනිස්සෙක් නැග්ගොත් හිඟා කන මිනිස්සෙක් නැත්නම් දුගී දුප්පත් මිනිස්සෙක් නැගලා කීයක් හරි ඉල්ලුවොත් අපි ඒක නාට රුපියල් දෙක දෙන ගමන් සමහර වෙලාවට ජංගම දුරකථනේ අපේ කනේ තියෙන්නේ. අපි ඒකෙන් කතා කර කර අර මනුස්සයා දැක්කට පස්සේ අපි හිමින් සැරේ අත දාලා හරි සාක්කුවට අත දාලා හරි රුපියල් දෙකක් අරගෙන අර කෙනාට දෙනවා දෙන්නේ කතා කර කර දෙන්නේ අපි මේ දේ කතා කර කර. අන්න ඒ වගේ තැන්වලදී සමහර වෙලාවට පිනේ අඩුපාඩුකම් සිද්ධ වෙනවා. හේතුව අපි එතනදී අපිට සම්පූර්ණ කුසලයක් ජනිත කරගන්න අර ක්‍රියාවට හිත යොමු වෙලා නැහැ. හේතුව අපේ හිත යොමු වෙලා තියෙන්නේ ජංගම දුරකථනයේ පැත්තට. ගෙවල් වල දානමාන ආදී පින්කම් කරද්දී වුණත් අපි ඒ දේ දකිනවා. දැන් බුදුදහම තුළ තියෙනවා. పూర్ව චේතනාව, මුංචන චේතනාව, අපර චේතනාව කියලා තැන් තුනක්. මේ තැන් තුනම හරියට නිවැරදි වෙන්නට ඕන. పూర్ව චේතනාව කියලා කියන්නේ පිනක් කරනකොට, දානයක් දෙනකොට, කුසලයක් කරනකොට පළමුව හිත පිහිටන විදිහ. ලෝභකමක් නැතුව, දේශයක් නැතුව බොහොම හොඳින් හිත පිහිටන අවස්ථාව පින කරන්න ඕන කියලා. මුංචන චේතනාව කියන්නේ පින කරන අවස්ථාව. මිනිස්සුන්ගේ ජීවිතවල ගොඩක් පිට ඔන්න ඔතන පටල ගන්නවා. මුංචන චේතනාව අවස්ථාවේදී සමහර වෙලාවට කිසිදු ආකාරයේ හැඟීමක් වැටහීමක් නැතිව ඒ දේවල් කරන්නේ. දැන් අපි දකිනවා සමහර උදවිය බුද්ධ පූජාව මේ ලෝකේ දෙන්න පුළුවන් ඉහළම දාණය දෙන්නේ අපි බුදුහාමුදුරන්ට. තනි පුද්ගලයෙකුට එක් පුද්ගලයෙකුට පුද්ගලිකව දෙයක් දීලිවර වෙලා පිනක් සිද්ධ කරගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ තමයි ඒ අය අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ. නමුත් අපි බුදුහාමුදුරුවන්ට දෙන දාණයම කොච්චරනම් හෙට්ටු කළා අඩු කළා ලාමක කළා පල්ලෙහාට දාලාද දෙන්නේ කියලා බලන්න. අපි දකිනවා සමහර වෙලාවට පන්සලට අවිල්ලා වුණත් සමහර උදවිය බුද්ධ පූජාව තියෙනවා. ඒ බුද්ධ පූජාව තියෙනකොට පින්වත් අපි දකිනවා කෙසෙල් ගෙඩිය තුනට කපන්න පුළුවන් නම් තුනට කපල ඉවර වෙලා කෑල්ලක් විතරයි බුදුහාමුදුරන්ට තියන්නේ. කෑල්ලක් විතරයි තියන්නේ. කැවුම් ගෙඩියක් අරගෙන එනවනම් ඒ කැවුම් ගෙඩිය දෙකට කඩලා ඉවර වෙලා කෑල්ලක් විතරයි බුදුහාමුදුරන්ට ඒක තියන්නේ. යෝගට් එක අරගෙන ගිහිල්ලා ඉවර වෙලා යෝගට් එකෙන් හැඳි දෙකක් විතරයි බුදුහාමුදුරන්ට බෙදන්නේ. අනෙක් ටික හැමම කොලෙන් වහලා ඉවරලා මේ සුඩ තියෙනවා හාමුදුරන්ට වළඳන. එතකොට අතනදී හිත එච්චර පින්මතුනේ පටු වෙනවා කියලා කියන්නේ එතනදී බුදුරජාණන් වහන්සේට දෙයක් පූජා කරලා ලබන කුසලයේ ලබන්න ඉඩ හැදෙන්නේ නැහැ. හේතුව ඒක Tamanට දැනෙන දෙයක්. සමහර වෙලාවට ඒක අපිට වචනෙන් විස්තර කරලා කියා දෙන්න අමාරුයි. Tamanගේ හිතට දැනෙනවා හිත ඇහිරිලා තියෙන්නේ කියලා. කුසල චේතනාවක් පහළ වෙලා තිබුණාට හිත හිත පටු වෙලා හිත ඇහිරිලා තියෙන්නේ කියන එක Tamanට දැනෙනවා තේරෙනවා. ඒ නිසා බුද්ධ පූජාව බුදුහාමුදුරන්ට දෙන දාණය තමයි ඉහළින්ම දෙන්න පුළුවන් දේ. බුදුහාමුදුරන්ට දෙන දාණය හොඳට දෙන්නට ඕන. සාමාන්‍ය මිනිස්සෙකුට පූජා කරන විදිහට බත් දෙක තුනක්වත් බුදුහාමුදුරන්ට බෙදන්නට ඕන. ඒ තැන්වලදී අපි හොඳට හිත පිහිටවන්නට ඕන ඒ දේ. පැන්කෝප්පයක් තිබ්බත් ඒක මයින්කුටවත් බොන්න ප්‍රමාණයක් නැති වෙන පැන්කෝප්ප තියන්න එපා. හොඳ පැන්කෝප්පයකට බුදුහාමුදුරුවන්ට සාමාන්‍ය මිනිස්සෙකුට විදිහට පැන් ටික තියන්නට ඕන. ඊළඟට බුදුහාමුදුරුවන්ටත් පන්සලේ හාමුදුරුවන්ටත් විතරක්ම නෙවෙයි දෙන්නට ඕන. ඔබට පුළුවන්කම තියෙනවා කන්න දෙන එක විතරම නෙමෙයි දාන දෙනවා කියලා කියන්නේ. තමන්ගේ ගෙදර ළඟ පන්සල තියෙනවා නම්, තමන්ගේ හිතයිශී පන්සල තියෙනවා නම්, ඒ පන්සල ඉගෙන ගන්න භික්ෂුන් වහන්සේලා හාමුදුරුවෝ ඉන්නවා නම්, ඔබට පුළුවන්කම තියෙනවා නම් සමහර වෙලාවට ඔබ මාසෙට 30 40000ක් පඩි ගන්න වෙන්න පුළුවන්. ඔබේ පඩිය පන්සලේ හාමුදුරුවෝ දන්නවා වෙන්නත් පුළුවන්. නමුත් ඔබට පුළුවන්කම තියෙනවා නම් මාසෙකට 1 රුපියල් 100ක් ගිහිල්ලෙවල වෙලා පොඩි හාමුදුරු කෙනෙකුට පූජා කරන්න හාමුදුරනේ මේක බස් වියදමට ගන්න කියලා ඒකත් හොඳ දානයක්. ඒ ඒ පඩිය ගත්ත ගමන්ම රුපියල් 100 වෙන් කරනකොටම එතනදී අර චේතනාහම් භික්කවේ කම්මාම වදාමි කියන තැනට අපේ හිතපත් වෙලා තියෙනවා. පඩිය අරගත්ත ගමන් රුපියල් 100 වෙන් කරනකොට එතනදී හිතේ එක කොටසක් අයින් වෙනවා පිනකට. ඒක හැම මාසෙම පුරුදු පුහුණු කරනකොට තමන් ලොකු තෘප්තියක් ඒකෙන් ලබනවා. ආත්ම වින්දනයක් ඒකෙන් ලබනවා. අවුරුද්දකට සැරයක් ඇඳුමක් නැති මිනිසෙකුට, බැනියමක් කමිසයක් නැති මිනිසෙකුට අපිට පුළුවන්කම තියෙනවා නම් කමිසයක් අරගෙන ගිහිල්ලා අවුරුද්දකට සැරයක් දෙන පාවිච්චි කරපු යොම දෙන්න එපා. අපි බොහෝ වෙලාවට කරන්නේ ගෙවල් වලින් පාවිච්චි කරලා අඳින්න බැරි වෙනකොට කමිසෙ පොඩි වෙනකොට ගවුම පොඩි වෙනකොට බැනියම පොඩි වෙනකොට කලිසමේ ඉන පොඩි වෙනකොට තමයි අපි දෙන්න හිතෙන්නේ. එතකොට ඒ දීම හරි දීමනාවක් නෙවෙයි. හේතුව අපිට පාවිච්චි කරන්න බැරි හින්දා අපි තව කෙනෙකුට දෙනවා. ඇයි? අපිට එතකොට ඒකෙන් වැඩක් නැහැ. නමුත් එහෙම නෙවෙයි වෙන්න ඕන. අවුරුද්දකට සැරයක් අපිට රුපියල් 350ක් විතර වියදම් කරන්න බැරි කමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දානේ දසපාරමිතාවල පළවෙනි පාරමිතාව දාන පාරමිතාවනේ. දානය පරිත්‍යාගය දස රාජ ධර්මවල දස පාරමිතාවල පළවෙනි කාරණාව දානය බුදුහාමුදුරු දාණයට දීමනාවට ලොකු තැනක් දීලා ඇයි දීමනාවත් එක්ක විශාල අකුසල චේතනාවන් ගණනාවක් යටපත් වෙනවා එකක් ලෝභකම, තෘෂ්ණාව, මම මගේ කියන ස්වභාවය, මේ කියන දේවල් වල මේ කියන දේවල් දීමනාවත් එක්ක ඛණ්ඩණය කරන්න පුළුවන්කම තියෙනවා. අනෙක් අකුසල ධර්ම, ක්‍රෝධය, වෛරය ඒවා යට කරන්න පුළුවන්. නමුත් දැඩිවම තියෙන දේ තමයි මිනිස්සුන්ගේ හිතවල ලෝභකම. මමත්වය කියන එක. ඒ නිසා අවුරුද්දකට සැරයක් රුපියල් 350ක් විතර වියදම් කරලා Tamanට පුළුවන් නම් දැනියමක් නැති කෙනෙකුට දෙන්න. ඒක හරි වටින පින්කමක්. මාසේ පඩිය ගත්තට පස්සේ ওই දෙකම කරන්න බැරි නම් තමන්ගේ ඥාතියෙකුට නෙවෙයි පිටස්තර කෙනෙකුට ඔය බෝතලයක් ගන්න වියදම් කරන රුපියල් 600කින් එහෙම නැත්නම් මාසේ පඩිය අරගෙන රුපියල් 10 15000ක් වියදම් කරලා දාන පාටියක් වෙනුවට හාල් කිලෝ එකක් අරගෙන වැඩට ගිහින් එන ගමම්ම පාරේ තියෙන නැති දුප්පත් ගෙදරකට දීලා එන්න පුළුවන් නම් ඒ මිනිස්සු ඒ හාල් කිලෝ එකෙන් වේල් කීයක් අනුභව කරනවද? පොල් ගෙඩියක් ගෙනින් දෙන්න පුළුවන් නම් ඒ හාල් කිලෝ එකත් එක්ක ඒ මිනිස්සු වේල් දෙකක් තුනක් ඒ හාල් කිලෝ එක පොල් ගෙඩිය පාවිච්චි කරනවා. එතකොට අපි භික්ෂුවටම දෙනවා දෙන්න කියලා අපි කොයි වෙලාවකදීවත් කියන්නේ. අපිටම දෙන්න කියලා කියන්නේ නෑ. අනුරාධපුර පොළොන්නරු පැත්තට යනකොට Tamanට පුළුවන්කම තියෙනවා නම් දානමාන නැති පන්සල් ඕන තරම් තියෙනවා. ඒ වගේ තැනකට හාල් ටිකක් අරගෙන යන්න. වතුර ෆිල්ටරයක් අරගෙන යන්න. කොණ්ඩේ කපන කටර එකක් අරගෙන යන්න. හදන විහාරයකට දෙන්න gadol කට දෙක තුනක් ගණනාවක් ගන්න රුපියල් 200ක් 300ක් එකතු කරගෙන යන්න. ඒ නිසා කාලා බීලම විනාශ කරලා හරියන්නේ නැහැ. අපි ජීවිතේ පින් මුල්පත් පාද ගන්නට ඕන. ඉතින් ඒ නිසා බුදුහාමුදුරෝ යඤ්ඤ සූත්‍රය තුළ දේශනා කරන්නේ ඒකයි. බුදුවරු ඇතුළු කොට ඇති දෙවියෝ ප්‍රිය වෙන්නේ වඩින්නේ එවැනි යහපත් විදිහට කරන යාගයේ විතරයි. එවැනි යාගයට විතරයි. ඒ නිසා ඒක යාගයට වඩා බුදුදහම තුළ අලුත් වචනයක් දෙනවා ඒකට. ඒක යාගය නෙවෙයි. ඒක දානය, දීමනාව, පරිත්‍යාගය අර්ථාන්විතව සිද්ධ කරන ක්‍රියාව කියලා බුදුදහම තුල අලුත් වචනයක් දෙනවා. ඉතින් ඒ නිසා හොඳින් තේරුම් ගන්න සත්ව ඝාතනය කළ තව කෙනෙකුගේ ජීවිතයට හිංසාවක් පීඩාවක් සිද්ධ කරන කරන යාගය බුදුදහම තුළ පින්වතුනි අනුමත කරන්නේ නැහැ. ඒක කොසල් රජතුමා ඉදිරිපිට භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට ප්‍රතික්ෂේප කළා. දානීය වැනි සත්පුරුෂ ක්‍රියාවලට බුද්ධාදී උතුමන් වහන්සේලා වඩිනවා දෙවියොත් ප්‍රසාදයටපත් වෙනවා කියලයි මේ යන්න සූත්‍රය තුළ දේශනා කරන්නේ. එහෙනම් අද දවසේදී අපි සංයුත්ත නිකායට අයත් වන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ යඤ්ඤ සූත්‍රයයි ඔබ වෙනුවෙන් වෙනුවෙන් මේ ධර්මානුශාසනාව තුළින් පැහැදිලි කරන්න, ඉස්මතු කරන්න, ගෙනහැර දක්වන්නට යෙදුනේ. ඒ නිසා මේ බුද්ධ දේශනාව, මේ බුද්ධානුශාසනාව බුදුරජාණන් වහන්සේගේ මුවින් නැති වුණත් ශ්‍රාවකයන් වහන්සේ නමකගේ මුවින් හෝ සූත්‍ර පිටකයට අයත් වන මේ සූත්‍ර දේශනාව අපි අද අහලා දැනගෙන ධාරණය කරගත්තා කියන සතුට සන්තෝෂභාවය ඇති කරගන්නට ජීවිතයේ මේ කරුණු කාරණා ටික එකතු කරගන්න මෙලව ජීවිතය තුළ ක්‍රියාත්මක කරන්න හොඳට දානමාන ආදී පින් පින්කම් කරන්න, පින් උල්පත් පුළු පුළුවන් විදිහට පාද ගන්න හැමදෙනාටම මේ සසර ගමනින් එතර වෙලා ලබන උතුම් මාර්ගඵල අවබෝධය ලබන්නට මේ ජීවිතය තුළදීම මේ ධර්මානුශාසනාවත් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු සදහෙවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ මොරටුව ගොරකාන කදුරුදුව ශ්‍රී දීපාරාම විහාරවාසී පූජ්‍යපාද හැඩිගල්ලේ චන්දාලෝක ස්වාමින්ත්‍රයන්න් වහන්සේ අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනයේ අපි ප්‍රාර්ථනා කරමු ඔබට තෙරුවන් සරණයි